අද අපි මේ තෝරාගත් සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකාය කියන ඒ නිකායට අයිති ඒ පඨම පණ්ණාසකේ දෙවෙනි සූත්‍රය එහෙමත් නැත්නම් සබ්බාසව සූත්‍රය තව විදිහකින් කියනවා නම් සබ්බාසව සංවර පරියාය කියලාත් හඳුන්වනවා ඒක තේරුම සියලුම ආශ්‍රවයන්ගෙන් සංවරණය වීමේ එහෙමත් නැත්නම් සීල් මාශ්‍රවයන්ගෙන් මිදීමේ ක්‍රමය කියන එකයි ඒ සූත්‍රයේ නමින් ගම්ම වෙන්නේ මේ සූත්‍රය සඳහන් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම නිකාය කියන එක බොහෝ සෙයින්ම පින්වත්නි බණ භාවනා කරන ඇත්තන්ගේ දෘෂ්ටි විසුද්ධිය සඳහා විශේෂයෙන්ම පුරාණාචාර්යවරු මේ මජ්ක්‍ධිම නිකාය හඳුන්වලා දීලා තියෙන්නේ මහා විපස්සනාව කියලා මේ මජ්ක්‍ධිම නිකායේ විපස්සකීන්ට බොහෝම උපකාරී ධර්ම රසක් සංග්‍රහ වෙලා තියෙන නිකායක්. ඒ නිකායේ සූත්‍ර සූත්‍ර සංග්‍රහ වෙලා තියෙන්නේ මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක කියන ක්‍රමයේද. සූත්‍ර ඔක්කොම 150ක් තියෙනවා. 150 50 කොටස් තුනකට තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සංග්‍රහ වීමත් එක් සූත්‍ර 50ක් තවත් කොටස් පහකට එහෙමත් නැත්නම් වර්ග පහකට බෙදලා ඒ වර්ගය ඒ වර්ග පහේ පළවෙනි සූත්‍රේ නමින් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් මේ සඳහන් වෙන සබ්බාසව සූත්‍රයේ මූලපරියාය කියන වර්ගයටයි අයිති වෙන්නේ. ඒ මූලපරියාය කියන සූත්‍රය තමයි මේ වර්ගයේ මුලින්ම තියෙන්නේ. ඒ මූලපරියාය සූත්‍රයත් අතිශයින්ම ගම්බීරාර්ථ සහිත හින්දා අද සූත්‍ර දේශනා ආදීදී සාකච්ඡා වෙන්නේ නැතිතරම් වෙලා තියෙනවා. ඒත් මේ කොටස් යෝගාවචරයෙන් විදිහට අපි පුළු පුළුවන් විදිහට විස්තර කරගත්තේ නැත්නම් අපි කරගෙන යන භාවනාවල් වලට අනුග්‍රහ නොලැබී යන්නට පුළුවන්. ඉතින් අපි අද මේ තෝරාගත්ත සබ්බාසව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන්න ඉදිච්ච සූත්‍රයක් කිසිදු කෙනෙක්ගේ ආරාධනාවකින් එහෙම නෙමෙයි මේ සූත්‍රය ආරම්භ කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සබ්බාසව සංගර පරියායන් වූ භික්කවේදී සිස්සාමී කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ අදහසකට අනුව තමයි මේ සූත්‍රය දේශනා කරන්නට යෙදিলা තියෙන්නේ. එහෙම දේශනා කරන්නට යෙදුණු සූත්‍ර අතිශයින්ම ගැඹුරු ස්වභාවයක් පෙන්눔 කරනවා. ගැඹුරු ස්වභාවයක් පෙන්눔 කරනවායි කියන්නේ මේවා මේ සඳහන් කරන කරුණු අපේ හිතේ තියෙන නීවරණ වලින් වැසෙලා තියෙන හින්දා තේරුම් ගන්නට තරමක් අපහසු වෙනවා දුරවබෝධ භාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කොසල් රටේ සාවත්ති නුවර වාසය කරන කාලේ තමයි මේ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. සාවත්තිය කියන්නේ ඒ කාලේ තිබිච්ච බොහොම දියුණු නගරයක් බොහොම සමෘද්ධිමත් නගරයක් සාවත්ති කියන නම හැදිලා තියෙන විදිය සඳහන් කරනකොට සඳහන් කරනවා ਸਰව අත්ති සියලුම දේ ඇත කියන තේරුමින් සාවත්ති උනාය කියලා. අටුවා ග්‍රන්ථවල සඳහන් කරනවා ඒ වෙලෙන්ද වෙලඳාමේ ගිය වෙලෙන්දෝ අහවල් අහවල් දී තියනවාද කියලා ඇහුවායින් පස්සේ නැtei කියන්නට දෙයක් එහි තිබිලා නැහැ. සියල්ලම තිබෙනවාය කියන උත්තරය තමයි ලැබිලා තියෙන්නේ. ඒ නමින් ප්‍රසිද්ධ වුණා සර්වාත්ති සියල්ලම ඇත සාවත්ති කියන නමින් ප්‍රසිද්ධ වුණා. තවත් තියෙනවා නම් සවත්ත කියලා ඍෂිවරයන්ගේ වාසස්ථානය වුණෙත් මේ දියුණු නගරේ. ඒ නගරේ අනාථපිණ්ඩික ආරාමේ ඒ ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ තමයි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ අනාථපිණ්ඩික සිටුතුමා ගැන ඔයත් දන්නවා අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් 54 කෝටියක් විහිදම් කළා ජේතවනාරාමයේ සකස් කළා විහාර සඳහා 54 කෝටියක් ඒ වගේම භූමිය මිලදී ගැනීමට 54 කෝටියක් ඒ විහාර උත්සවයේ සඳහා විහාර උත්සවය සඳහා 18 කෝටියක් යන ආදි වශයෙන් මෙහිම 18 කෝටිය 18 කෝටි තුනක් වියදම් කරලා 54 කෝටියක් වැය කිරීමෙන් තමයි මේ ජේතවනාරාමය සකස් කරලා තියෙන්නේ මෙහි මුල් අයිතිකරුවා විදියට ජේත කුමාරයා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ අදාළව මෙහිම වටින් වටින් කරුණු කියන්නේ ටිකෙන් ටික මේ පසුබිම තේරුම් ගන්නට ඕන හින්දා මේ සූත්‍රයේට එක සැරේම බැස ගන්නට බැරි හින්දා මේ සූත්‍රයේ සඳහන් වචන බොහොම දුරවබෝධ හින්දා කියන්න ඕන කාරණේ කෙලින්ම කියන හින්දා අපිට මේවාට බැස ගන්නකොට බොහොම ඉවසිලිවන්තව වටින් වටින් මේ පරිසරය සකස් කරගෙන තමයි ඇතුළත් වෙන්නට වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසූත්‍රය ආරම්භ කරනවා සබ්බාසව සංවර පරියායන් වූ භික්කවේ දේසිස්සාමි තං සාදුකං සුනෝත මනසිකරෝත භාසිස්සාමි කියලා. ඒකෙන් කියවෙන්නේ මහණෙනි මම නුඹලාට සියලුම ආශ්‍රව ධර්මයන්ගෙන් වෙන් වෙන ක්‍රමය සබ්බ කියන්නේ සියලුම මේ සියලුම ආශ්‍රව ධර්මයන්ගෙන් වෙන් වී වාසය කරන ක්‍රමය දේශනා කරන්නටයි සූදානම් වෙන්නේ තං සාදුකං සුනෝත නිකං නෙමෙයි අහන්න කියන්නේ සාදුකං සුනෝත මනාකොට අහන්න මනසිකරෝත මේ කියන දේ නුවණින් මෙනෙහි කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ මූලාරම්භය පටන් ගන්නවා. එහෙම මූලාරම්භය පටන් ගන්නේ බුදුරජාණන් වහන්සේ මෙහි සඳහන් වෙන කරුණු දුරවබෝධ භාවයෙන් යුක්ත හින්දා පූර්ව දැනුම් දීමක් භික්ෂුන් වහන්සේලාට කරනවා මේ දේ මනාව සිහි පිහිටවලා නුවණින් අහන්නටේ කියලා ධර්මයේ සඳහන් වෙනවා සුනාත දහරේත චරාත ධම්මේ කියලා. සුනාත කියලා කියන්නේ අහන්නට ඕන. දහරේත කියලා කියන්නේ අහපු දේ තමුන්ගේ මති මතාන්තර වලින් තොරව ඒ දේ දරා ගන්නට ඕන. චරාත කියලා කියන්නේ ඒ දේ නුවණින් දැනගෙන ඒ අනුව හැසිරෙන්නට ඕන. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපත්ති හෝති කියලා සඳහන් වෙලා තියෙනවා. අර්ථය දැනගෙනයි ධර්මයේ දැනගෙනයි ධර්මානුකූල ප්‍රතිපදාවේ යෙදෙන්නට ඕනේ. එහෙම නොවුනොත් අපේ උත්සාහය වෙන වෙන දිශාවලට යොමු වෙන්නට පටන් ගන්නවා. ඉතින් මේ සබ්බාසෝ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සබ්බාසව කියන වචනයෙන් සීළු මහාශ්‍රව හඳුන්වනවා මේ ආශ්‍රව කියන වචනය අපි කෙටියෙන් පැහැදිලි කරගන්නට බලමු ආශ්‍රව කියලා කියන්නේ හුරුවක් කෙලෙස් වලට දක්වන හුරුවක් අපේ හිත කෙලෙස් වලට බොහොම හුරුයි කෙලෙස් වඩලා කෙලෙස් වවලා කෙලෙස් එක්ක ජීවත් වෙලා එහෙමත් නැත්නම් අපි හිතින් කෙලෙස් වශී කරලයි තියෙන්නේ මොන අරමුණාවත් අපි ඒ අරමුණ ආශ්‍රවයක් බවට පත් කරගන්න වැඩි වෙලාවක් ගන්නෙ නැහැ අපිට මේ ප්‍රකට වූ මුළු මහත් ලෝකයම එනිමත් නැත්නම් ඇසින් ප්‍රකට, කනින් ප්‍රකට, නාසයෙන් ප්‍රකට, දිවෙන් ප්‍රකට, කයෙන් ප්‍රකට, මනසින් ප්‍රකට මේ මුළු මහත් ලෝකයම ආශ්‍රවය කියන ගණයට ගිහිල්ලයි තියෙන්නේ. දැන් මේ කාරණාව තේරුම් ගන්නකොට මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ආශ්‍රව ධර්ම තුනක්. කාමාසව, භවාසව, අවිජ්ජාසව කියලා ආශ්‍රව තුනක් මේ දීර්ඝ සංසාරේ පුරාවටම මේ කාම භව අවිජ්ජා කියන තව තියෙනවා දිට්ටි කියලා ආශ්‍රවේකුත් මේ කාම භව අවිජ්ජා දිට්ඨි කියන මේ ආශ්‍රව පුරු පුරුදු කරලයි අපි තියෙන්නේ. මේ කාම ආශ්‍රවය කියලා කියන්නේ කුමක්ද කියලා බැලුවොත් කාම වශයෙන් අපි කැමැති වීම අර්ථයෙන් ප්‍රකට වෙන දේවල්. ඇහැට අරමුණක් ඇහැට රූපයක් පේනකොට අපිට මතක් වෙනවා එක්ක දුවා පුතා කියලා එක්ක ගෙවල් දොරවල් කියලා එක්ක යාන වාහන කියලා අපි කාම වස්තුවක් විදිහටයි මේ ඇසට පෙනෙන මේ දේ හඳුනගන්නේ තව විදිහකින් කියනවා නම් අපි මේ දේට මේ අරමුණ විකෘති කරලයි හඳුනගන්නේ. ඒක පෙරහුරුවකට කරන දෙයක්. ඇහැට රූපයක් පේනකොටම මේ පේන්නේ මිනිස්සෙක්, මේ පේන්නේ ස්ත්‍රියක්, මේ පේන්නේ වාහනයක්, මේ තින්නේ ගයක් කියලා අපිට රැවටෙන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. මුළු ජීවිතේම යෙදිලා තියෙන්නේ ඒ දේ තුල. අපි ජීවත් වෙන්නේ ඒ දේ තුල. අපි මේ දේවල් තව සවිස්තරව පසුව විස්තර කරගන්න බලමු. කෙටියෙන් ඔයත් මතක තියාගන්න කාම වශයෙන් කැමැති වීම වශයෙන් යම් කිසි දෙයක් වස්තුවක් දුහවිලි කැබැල්ලක තරම් ප්‍රමාණයක් හෝ ඔයත් අන්ත ප්‍රකට වෙනවා නම් ඒ සියල්ලම කාමය කියන ගණේට ගිහිල්ලා ඉවරයි. නෝනින් ඔයත් කල්පනා කරලා බලනවා නම් දහම් දැනුම තියෙන ඇත්තන්ට හිතලා බලන්න පුළුවන්. කනට ශබ්දයක් ඇහෙද්දී ධානාගත වෙන්න බෑ කියලා කියනවා. ඇහැට රූපයක් පෙනෙද්දී නාසයට ගන්ධයක් දැනෙද්දී දිවට රසයක් දැනෙද්දී යනාදී වශයෙන් මේ මේ කාම ලෝකයේ අරමුණු දැනෙද්දී කිසිම කෙනෙකුට ධානාගත වෙන්නට විදිහක් ඇත්තේ නැහැ. ඒකින්ම ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් මේ සියල්ලක්ම මේ කාම ලෝකේ අපි අසුර කරන සියල්ලක්ම කාමය කියන ගණයට ගිහිල්ලයි තියෙන්නේ. අපේ මේ ශරීරයේ තියෙන ලේ සැරව මල මුත්‍රා ටික පවා කාමය කියන ගණයටයි ගිහිල්ලා තියෙන්නේ. කාම කියන තනින් තැනින් තමයි අපිට විද්‍යමාන වෙන්නේ. ඉතින් ඒ කාම කියන එක අපි පස්සේ තවත් විස්තර කරගන්න බලමු. කොහොමත් එක දවසින් මේ සූත්‍රය අවසන් කරගන්න ලැබෙන්නේ නැහැ. අපි ටික ටික අවස්ථා යෙදෙන විදිහ බලලා මේක පැහැදිලි කරගන්න බලමු. භවාශ්‍රව කියලා දෙවෙනි එක. භව කියලා කියනකොට පැවැත්ම පැවැත්ම කියලා කියනකොට මේ වායේ අර්ථ ටිකින් ටික ටිකින් ටික ගැඹුරට යන ස්වභාවයක් තියෙනවා අපි මෙහිම ගමු යමක් පවතිනවාය කියන තැනින් අපිට මොනවා හරි හිතනවා නම් එහෙමත් නැත්නම් මේ අවකාශගත අරමුණක් ප්‍රකට වෙන ස්වභාවයක් දැන් මම මෙහෙම කිව්වොත් ඔය ඉස්සරහා ඉඳගෙන ඉන්න නැත්තන්ට හිතෙනවා පිටිපස්සේ තව කට්ටිය ඉන්නවායි කියලා. ඒ හිතට වැටහෙනවා ස්ථානයක් දුරක් සහිතව ඉඳගෙන ඉන්න පිරිසක් හෝ කෙනෙක්. මෙතෙන්දී ඒ බාහිරින් ඇතය යම් තැනක ඇත කියන තැනින්ගේ වැටහෙන ස්වභාවය පැවැත්ම පිළිබඳ තියෙන ආශ්‍රවයක්. මේ මනසේ ප්‍රකට වෙන දෙයක් තියුණාට අපිට බොහෝම ඈත තැනක හැඩහුරු කමින් යුක්තව సంతානගත වෙලා තියෙන යමක් තමයි ප්‍රකට වෙන්නේ. දැන් එකපාරටම රුවන් ඇලිසෑය කිව්වොත් බොහෝම දුර බැහැර තියෙන ඒ චෛත්‍ය ප්‍රකට වෙන්න පුළුවන්. ඒක තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් බොහොම දුරක් හිතට මැවිලා පේන්න පුළුවන්. අසවල් තැනයි මේ දේ තියෙන්නේ කියලා. දැන් ඔය ඇත්ත ඔය ඇත්තන්ගේ ගෙවල් දොරවල් සිහි කරලා බලන්න. ගොඩක් දුර විදිහට තමයි මේ දේ දැනෙන්නේ. යම් තැනක තියනවා කියන අර්ථයෙන් එතකොට මේ බාහිරින් ලෝකයක් विद्यमान වෙන ගතිය දකින්ද ඇත කියන ගතිය යමක් ඇතය කියන ගතිය දැනට දකින්ද භව ආශ්‍රවයයි කියලා. දැන් මේ භව ආශ්‍රවයයි කාමාශ්‍රවයයි දෙකම එකට එකතු වුණාම තමයි අපිට කියන්න පුළුවන් ආන් අතන වාහනයක් තියෙනවා මම ඉන්නේ අසවල් තැන ඒ දේ තියෙන්නේ අතන මම ඉඳගෙන ඉන්නේ මෙතන යනාදී වශයෙන් මේ ආශ්‍රව වලින් කරන දේවල්. අපි මේ දේවල් වලට රැවටිලා ඉවරයි තව විදිහකින් කියනවා නම් මේ දේවල් අපේ ජීවිතය බවටම පත් වෙලා ඉවරයි. අවිජ්ජාසව කියලා කියනවා නම් මේ දේවල් ප්‍රකට වෙන අවස්ථාවේදී මේ දේවල් වල තියෙන සත්‍ය ස්වභාවය නොදකින ගම් කමම දකින්න අවිද්‍යාවයි කියලා. මොකද සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ රූපය රූපස්කන්ධ වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පහක එකතුවක් තමයි අපි දැන් මේ විකෘති කරගෙන තියෙන්නේ. මේ විකෘති කරගෙන තියෙන්නේ දුකක්. දුක්ඛ පංච උපාදානස්කන්ධය දැන් අපිට විකෘති වෙලා තියෙන්නේ. එතකොට මේ දුක නොදැකීම අවිද්‍යාවයි. බුදුරජාන් වහන්සේ අවිද්‍යාව හැටියට පෙන්නලා දීලා තියෙන්නේ දුක දන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. මේ දුකෙන් මිදීම කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මිදෙන්නේ කොහොමද කියලා කියන්න දන්නේ නැහැ. මෙන්න මේ නොදන්නා කමම අවිද්‍යාවයි කියලා හිතා ගන්න. තවත් විදිහකින් කියනවා නම් මේ ලෝකේ දන්නා කියන දේවල් අපිට තියෙන්නේ අවිද්‍යාව නිසා කියලා හිතාගත්තත් ගැටලුවක් නෑ. යම්කිසි වස්තුවක් ගැන යම්කිසි දෙයක් ගැන අපිට විස්තර අර්ථකථන ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ආශ්‍රව ධර්මවලට පින් සිද්ධ වෙන්න. බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මේ දේවල් පාවිච්චි කළාට එහෙමත් නැත්නම් මේ ලෝකයේ තියෙන නිමිති ධර්ම උපයෝගී කරගෙන කතාබස් කළාට වෝහාර මත්තං සෝ වෝහරය ඒ උත්තමයන් වහන්සේලා ලෝක විවහාර මාත්‍රයකින් විවහාර කරනවා මිසක් මේ පෙනෙන දේවල් වලට ගැහණුය මිනිස්සුය ගෙවල් දොරවල් කියලා තණ්හාවෙන් බැඳෙන සිරිතක් ඇත්තේ නැහැ. එහෙමයි කියලා ඒ දේවල් ගෙවල් දොරවල් යාන වාහන ආදිය පාවිච්චි නොකර ඉන්නෙත් නැහැ. හරියට නෙළුම් පතක රැඳිච්ච දිය බිඳුවක් වගේ. නෙළුම් පත උඩ ජලය රඳවන්න පුළුවන් නමුත් සම්බන්ධ වීමක් නම් ඇත්තේ නැහැ. අන්න ඒ විදිහට ඒ උත්මයන්ගේ මනස යෙදিলা තියෙනවා. දැන් එතකොට ආශ්‍රව කියන වචනේ සබ්බාසව සංවර පරියායන් වූ භික්කවේ දේසිස්සාමි. එතකොට අපි ආශ්‍රව කියන පරියාය විස්තර කරගත්තා. ඒ ආශ්‍රව කියන කොටස කෙටියෙන් විස්තර කරගත්තා. මත්තේ අවස්ථාවේදීනොත් අපි තවත් මේ දේවල් විස්තර කරගන්න බලමු. එතකොට ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයන් වදාමි. නෝච අජානතෝ අපස්සතෝ දන්නා දකිනා කෙනාටයි මම ආශ්‍රවයන් දුරු වීම කියන්නේ නොදන්න දකින්න නැති කෙනෙකුට මේ ආශ්‍රවයන්ගේ දුරවීමක් මනවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දැනගන්නටය දකින්නටය කියලා කියන්නේ? යෝනිසෝ ච මානසිකාරං අයෝනිසෝ ච මානසිකාරං යෝනිසෝ මානසිකාරයත් අයෝනිසෝ මානසිකාරයත් දන්නා දකිනා කෙනාටයි මේ ආශ්‍රවයන්ගේ දුරුවීම බුදුරජාණන් වහන්සේ විසින් පනවන්නේ. දැන් මේ සූත්‍රයේ ඊළඟ වචනය යෝනිසෝ මනසිකාරය කියන වචනය අපි බලමු ක්‍රමක්‍රමයෙන් මේ යෝනිසෝ මනසිකාරය කියන වචනේ විස්තර කරගන්න. මානසිකාරය කියලා කියනකොට ඒ වචනේම තියෙනවා තේරුමක් සිත අරමුණ දෙසට හැරවීම කියන තේරුමක් තියෙනවා. ඒ මානසිකාර කියන වචනේ. අරමුණු දෙසට හිත හැරවෙනවා. ඒක ප්‍රකට කරගන්නට ගියාම ඒ මානසිකාර කියන චෛතසිකය ප්‍රකට කරගන්නට ගියාම ඉස්මතු වෙලා ඉන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක. මානසිකාරය ගොඩක් හැංගිච්ච ගතියක් තියෙනවා. මානසිකාරය කියලා එකපාරටම අහුවෙන්නේ ওই විතක්ක ਵਿਚාර දෙක. ඒ ඒ කියන්නේ අරමුණකට එල්ල කරන ගතිය අපි කියන්නේ දැන් ඉලක්ක කරනවා. වෙඩි තියන්න කලින් අපි ඉලක්ක කරනවා. ඒ ඉලක්කය ගන්න ගතිය තමයි විතක්කය කියලා කියන්නේ. ගත්ත ඉලක්කයේද වෙඩි තියනවා හා සමානයි ਵਿਚාරය. ඒ දෙයටම හිත ඇදලා විසි කරනවා. එතකොට මානසිකාර්ය ඒ දෙසට නැමී පවතිනවා සිත මතට පතිත වී පවතිනවා. ඒ මානසිකාරයේ එක පැත්තක්. දැන් මෙතෙන්දී මේ සූත්‍රයේ මානසිකාර කියන වචනේ සුඛාවබෝධය පිණිස අපි මෙනෙහි කිරීම කියන වචනයෙන් අරගමු. යෝනිසෝච මානසිකාරෝ අරමුණක් නුවණින් මෙනෙහි කිරීම අයෝනිසෝච මනසිකාරෝ අරමුණක් අනුවණින් මෙනෙහි කිරීම කියන මේ දෙක අපි අරගමු. ඇහැට පැමිණෙන අරමුණක් වැරදි විදිහට මෙනෙහි කළාම ආශ්‍රව උපදිනවා. කනට පැමිණෙන අරමුණක් වැරදි විදිහට මෙනෙහි කළාම අර කලින් කිව්වා වාගේ ආශ්‍රව උපදිනවා. නාසෙද දිවට කයට සිතට වැටෙන සිතවිල්ලක් පවා වැරදියට මෙනෙහි කළොත් දැන් බලන්න ගෙවල් දොරවල් කියලා ඔය ඇත්තන්ට මේ මොහොතේ පහළ වෙන්නේ සිතේ එක්තරා සටහනක් හරියට දවල් සිහිනයක් පේනවා වගේ ඒ වුණාට අපි ඒ පෙනෙන දේ මට ගියක් මතක් වුණා එහෙමත් නැත්නම් මට අම්මා තාත්තා මතක් වුණා යනාදී වශයෙන් මේ දේවල් වලට වහාම රැවටෙන ස්වභාවයක් තියෙනවා. ඒ එක්කම අවිජ්ජා භව ආශ්‍රව වලින් කාමාදී ආශ්‍රව වලින් අම්මා දැන් ගෙදර ඇති පුතා දැන් ගෙදර ඇති යනාදී වශයෙන් මේ ලෝකයක් අපිට විද්‍යමාන කරනවා. ලෝකය කියලා කියනකොට පින්වත්නි මේ ශාසනය පෙන්නලා දීලා තියෙන්නේ ඇස ලෝකයයි රූපය ලෝකයයි චක්කු විඤ්ඥානයේ ලෝකය කියලා. ඉතින් මේ දේවල් වලට අපි රැවටිලා තමයි මේ සා විකෘති මානසික මට්ටමක් සකස් කරගෙන තියෙන්නේ. ඇහැට පේන රූප නමුත් අපි ගෙවල් දොරවල් කියලා රැවටුනොත් ගෙවල් දොරවල් විනාශ වීමෙන් විඳින්න තියෙන දුක්ඛ ස්කන්ධය විඳින්න වෙනවා. මොකද රූපය කියන එක කොහොමත් අනිත්‍යයි. රූපයට විවහාර කරලා තියෙන්නේ ගෙවල් දොරවල් ගෑනු මිනිස්සු දුව පුතා අම්මා තාත්තා කියලා නම් රූපය වෙනස් වෙනකොට අපි කල් තියලම ලෑස්ති වෙලා ඉන්න ඕන අඬන්ට. ඒකයි දුකට හේතුව සමුදේ සත්‍ය වෙලා තියෙන්නේ. ඇහැට පේන රූපේ දුකයි මේ පේන්නේ දුව පුතා කියලා රැවටෙන එක සමුදය සත්‍යය දුක්ඛ සමුදය තමුන් ඉන්න තැන පහළ වෙන ස්කන්ධ පංචක එක දෙයක් මේ ඉන්නේ මම කියලා හිතන එක සමුදය සත්‍යය ඒ නිසා අපිට ගොඩක් දුක් විඳින්න වෙලා තියෙනවා දැනට රූපේ නිසා දුක් විඳින්න ඕන දැන් වේදනාව නිසා දුක් විඳින්න ඕන සංඥාව නිසා දුක් විඳින්න ඕන විඥාණය නිසා දුක් විඳින්න ඕන ඒ සංස්කාර නිසා දුක් විඳින්න ඕන. මොකද ඒ ස්වභාවල් මම කියලා මගේ කියලා තණ්හාවෙන් අපි අල්ලගෙන මේ තණ්හාව නිසාමයි මේ වෙනස් වෙන රූපයෙන් අපිට දුක උපදින්නේ මේ රූපය ඔහි තිබෙන තැන තිබිච්චාවයි දැන් මෙහෙම අපි මෙනෙහි කරනකොට යෝනිසෝ මානසිකාරයක් උපදින්නේ. දැන් ඒ මානසිකාරය නුවණින් සිහි කිරීමේ කියන ගණේට ගිහිල්ලයි තියෙන්නේ. තව විදිහකින් කියනවනම් ඒක දර්ශනයක් කෘත්‍යයක් වශයෙන් හිතේ පහළ වෙන එක්තරා ඥාන දර්ශනයක්. ඉතින් ඒ නුවණින් මෙනෙහි කිරීම අපි මේ යෝනිසෝ මනසිකාරය කියන වචනේ කාල වේලා තියෙන විදිහට මේ යෝනිසෝ මනසිකාරය කියන වචනේ අපි සාපේක්ෂව විස්තර කරගන්නට බලමු. යෝනිසෝ මනසිකාරය කියලා කියනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේමේ භික්කවේ පච්චයා යෝනිසෝ මනසිකාරං උපාදාය කතමාච ද්වේ පරතෝච ගෝසෝ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ කියලා මේ සම්මා දිට්ඨිය උපදවා ගන්නට පත්‍ය දෙකක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා පරතෝච ගෝසෝ අපි ධර්මයේ අහලා තියෙන්නට ඕනා අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ ආධ්‍යාත්මයෙන් නුවණින් මෙනෙහි කරලා තියෙන්නට ඕන එතකොට තමයි මේ සම්මා දිට්ඨිය එහෙමත් නැත්නම් සම්මා සති සම්මා වායාම කියන වචන දෙකෙන් කියවෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය සම්මා දිට්ඨිය මේ යෝනිසෝ මනසිකාරය ඇතිවෙන්න අපි නිවැරදිව බණ අහලා තියෙන්නටත් ඕන අහපු දේ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ ආධ්‍යාත්ම වශයෙන් එයිමත් දැන්න තමා වශයෙන් තමා තුලින් නුවණින් මෙනෙහි කරලා තියෙන්නටත් ඕන. දැන් මෙහෙම නුවණින් මෙනෙහි කරගන්නට විදිහක් ඇත්තේ නැහැ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද කියලා අපිට පැහැදිලි කරගන්නට බැරි වුණොත් අපි සරලව ටිකෙන් ටික ටිකෙන් ටික සාපේක්ෂව යෝනිසෝ මනසිකාරය කියන එක විස්තර කරගන්නට බලමු. ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ මේ කය. අපි හිතන් ඉන්නේ මේ කය බොහොම හොඳ දෙයක් එක්ක ලස්සනයි යනාදී වශයෙන් নানা ප්‍රකාර විදිහට අපි මේ දේ හිතාගෙන ඉන්නවා. මුලින්ම මෙන්න මේ දේ පිළිගන්න පින්වත්නි. අපිට වැරදිච්ච දේ අමතක කරන්න උත්සාහ කරන්න එපා. ඒ කියන්නේ අපි යම් තාක් අපි ගැන හිතාගෙන ඉන්නවා නම් අපි ධර්මය අහලා නෑ නෑ මේ ස්වභාවය වැරදි මේ ස්වභාවය වැරදි එහෙමත් නැත්නම් ධර්මානුකූලව මේව වැරදි කියලා ඒ හිතට වැටහෙන දේ ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරන්න එපා. මම මේ කතා කරන්නේ මෙතන ඉන්න අය යෝගාවචරයෝ කියලා හිතාගෙන පොයිට සිල් ගන්නේ නැ ඇත්තන්ගේ කියලා හිතාගෙන හිම නෙමෙයි. ඒ දී බවත් ඔය ඇත්තෝ හොඳට මතක තබා ගන්න. ඒ හිතට වැටහෙන දේ ප්‍රතික්ෂේප කළාම දෘෂ්ටිගත වෙනවා. මේ සූත්‍රයේ ඉදිරියට තියෙනවා මේ මේ විචිකිච්ඡාවෙන් අතීතේ මං හිටියද දැන් ඉන්නවද ඉස්සරහට ඉන්නේ කොහොමද යන ආදී වශයෙන් নানা ප්‍රකාර ගිනි ජාලාව වගේ මේ අවුල් කරගත්ත විදිය ගැන විස්තර කළා. ඒකින් දා මා tamunට හිතනවා නම් tamun ලස්සනයි tamun හොඳයි යන්නේ tamun කැතයි මොන විදියකින් හරි tamun tamun ගැන හිතන් ඉන්න විදිය tamunට ප්‍රකට වෙනවා නම් ප්‍රකට වෙලා තියෙන්නේ ඒ ගතියම තමයි. ඒ දේ ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක එහෙම්මම පිළිගන්න. මොකද මේ ප්‍රඥාවෙන් කරන්නේ අවිද්‍යාව ප්‍රමාණ කරන එක. අවිද්‍යාව නැත්නම් මේ ලෝකේ ප්‍රඥාව කියලා එකක් වෙඩෙන්නේ නැහැ. ප්‍රඥාවක් වැඩෙනවද අවිද්‍යාවක් නැතුව? රහතන් වහන්සේලා ප්‍රඥා විමුක්තයි. ප්‍රඥාවිනුත් මිදුණා කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රඥාව ප්‍රඥාව බවට පත් වෙන්නේ ඊට සාපේක්ෂ මෝඩකමක් තිබුණොත් අපි මේ දැනට විස්තර කරගෙන යන්න හදන ක්‍රමයේදී මේ කය තමුන්ට වැටහෙන විදිහට අරගන්න. අරගත්තට පස්සේ අපිට හිතලා බලන්න පුළුවන් මෙරිච්ච මිනිහෙක් ගැන මේ මැරිච්ච මිනිස්යාගේ ශරීරය ගැන සොහොනට විසි කළා තියෙන මේ ශරීරය ඉදිමිලා සරව ගල්ලා තියෙනවා සෙලවෙන්නේ නැතුව එකතැන පොළොවේ වැතිරිලා තියෙන දැක්කහම බිය හිතෙන ඒ ශරීරය එතකොට අපිට පුළුවන් මේ ශරීරය එහෙමත් නැත්නම් ඒ ශරීරය මේ ශරීරය දෙකම සෝ ඒවං උපසංහරති සංසන්දනය කරලා බලනවා මගේ ශරීරයත් මේ වගේ නේද කියලා මං කවදා හරි මලොත් මට වෙන්නෙත් මේ දේ නේද මේ හිතන ස්වභාවය පින්වත්නි වැරදි නැහැ මොකද මේ දේ සත්‍යයක්. අසත්‍යයක් එහෙම නෙමෙයි. මේ දේ හිතුවාය කියලා ඇති දෝෂයක් එහෙම නැහැ. අසුභ වාදයක් ජරාවක් ගැන කතා කරනවා නෙමෙයි. මේ කයේ තියෙන සත්‍ය ස්වභාවය මෙරිලා කුණු වෙනවාය කියන එක. එතකොට තවත් මේ සම්බන්ධයෙන් දැනගන්න පුළුවන් දැන් ඔය සක්මන් ආදී කරනකොට මැරිච්ච මිනිහෙකුට බෑනේ ඇවිදින්න කතා බස් කරන්න යන්න දෙන්න. එතකොට මේ සිතෙන් තමයි මේ කය උස්සගෙන අපි එහෙට මෙහෙට යන්නේ. නැතුව මේ කය ඇවිදිනවා එහෙම නෙමේ කය හිතින් උස්සගෙන යන්නේ. හිත තමයි මේ ප්ලෑන් කරලා කියන්නේ මේ විදිහට අඩිය තියන්න මේට බර කරන්න මෙන්න මේ කය තනිකර ප්‍රාණයක් නැති දෙයක් අජීවී දෙයක් මේ කය කියන්නේ රූපේ කියන්නේ අජීවී දෙයක්. පණ නැති දෙයක්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අචිරං වතයන් කායෝ පටවින් අදී සෙසති යුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං මේ කය බොහෝ කල් පවතින එකක් එහෙම නෙමෙයි නචිරං අචිරං වතයන් කායෝ පටවින් අදිසෙසති මේ කය යම් දිනක මේ මහ පොළොවට විසි කරලා දානවා. හරියට පාවිච්චි කරලා වැඩ ගන්න බැරි වුණාම විසි කරලා දානවා වගේ. යුද්ධෝ අපේත විඥානෝ මේ විඥාණය මේ කයින් පැනලා ගිය දවසට නිරත්තංව කලින් කරා මේ ශරීරය දර කොටයක් වගේ වැඩකට ගන්න බැරි දර කොටයක් වගේ පොළොව මැත්තේ බුදියගෙන ඉන්නවා හොනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ දැනට පාවිච්චි කරන මේ ශරීරයත් අර වගේම මල ශරීරයක්. මේ මල ශරීරයට ප්‍රාණවත් භාවය ලැබිලා තියෙන්නේ අපේ හිතින් සිත ඇතුළත් වෙච්ච හින්දා. එතකොට දැන් මේකට කියනවා සවිඥානික ශරීරය කියලා. සවිඥානික ශරීරය කියලා කියන්නේ විඥානයේ සහිත කය. ඔන්න දැන් මේක කුණු වෙන්නේ නැහැ. දැන් ඔය ටික දවසක් මේක පවත්වාගෙන තියාගන්න පුළුවන්. ඒත් හිතේ බලපෑම යොමු කරන්න බැරි වුණොත් යම් කොටසකට පණ තිබෙද්දිම ඒ කොටස් කුණු වෙලා යනවා ඔය ඇත්තන්ට දකින්න පුළුවන්. ඒ මේ රූපයේ ස්වභාවය ඉතින් අර සොහොනට විසි කරලා දාලා තියෙන ඒ මන් දැන් නම් මේ පොළොවට විසි කරලා දාලා තියෙන ඒ මෘත ශරීරය දැක්කහම මගේ ශරීරයත් මෙසේ නේද කියලා හිතන එක දෝෂ සහිත නෑ. ඒවං ධම්මෝ මාගේ ශරීරය මෙසේ ස්වභාවයට පත් වෙන ගතියක් තියෙනවා. ඒවම් භාවී මේ தത്വෙට මගේ ශරීරයත් පත් වෙනවා. ඒවං අනතීතෝති මම මේ ස්වභාවයෙන් මිදුනේ නෑ නේද එහෙමත් නැත්නම් මගේ මේ ශරීරය මේ කුණු වෙන ස්වභාවයෙන් මිය යන ස්වභාවයෙන් මිදුනේ නෑ නේද කියලා හිතන එක පින්වත්නි සාපේක්ෂ වූ යෝනිසෝ මනසිකාරය ලෝකයේ තුල පවතින සත්‍යයක් ඒක තමුන්ගේ කයයි මලමිනියයි සාපේක්ෂව හිතලා අරගන්නට ඕන. මෙහෙම මේ කය විසි කරලා තිබ්බහම යම් කාලක ඉසත්තු ඇහිල්ලා මේ ශරීරේ කොටස් කෑලි කඩාගෙන අරගෙන යනවා. අරගෙන ගියාම ඉතුරු වෙන්නේ ලී ගෑවිච්ච නහර වැල් වලින් ඉදිච්ච මස් සහිත මේ ඇටකටු ගොඩ. දැන් මේක අර කලින් ස්වභාවයටත් වඩා සත්‍යයක්. මේ කලින් ස්වභාවයත් එක්ක බලනකොට බලනකොට මේ දැන් කියන ස්වභාවය අරිටත් වඩා නුවණැති. මේක අසත්‍යයක් නෙමෙයි ලෝකේ. මලමිනියක් කොහි හරි දාලා තිබ්බොත් සත්තු වෙහිලා කෑලි කෑලි කඩාගෙන ගිහිල්ලා විකෘති භාවයටපත් වෙනවා කියන එක සත්‍යයක්. එතකොට ඒකත් යෝනිසෝ මනසිකාරයක් කියන ගණේට යනවා. මෙහෙම තවත් නුවණින් බැලුවොත් කාලයක් ගියාට පස්සේ මේ ඉතුරු වෙලා තියෙන මස් ටිකත් දිය වෙලා ගිහිල්ලා දැන් අර ඇට කැබිලි වල ගෑවිච්ච ලේ ඒවා ඒ ඇට මත ඇතිච්ච නහරවැල් ආදිය පමණක් ඉතිරි වෙනවා. එතකොට අර කලින් කියපු දෙයටත් වඩා මේක සත්‍යයක්. අසත්‍යයක් එහෙම නෙමෙයි. දැන් බලන්න මේ සාපේක්ෂව ටිකින් ටික ටිකින් ටික ඔයත්තු ගැඹුරින් ගැඹුරට තමුන්ගේ ඒ නුවණ අරගෙන යන හැටි. ඒක සත්‍යයක්. තවත් කාලයක් ගියොත් මේ නහර වැල් ටිකත් ඉතුරු වෙන්නේ නැහැ. ඇට කටුව ටික පමණක් ඉතුරු වෙලා තියෙනවා. මේක දැන් අරිටත් වඩා සත්‍යයක්. මේක මෙනෙහි කරන එක බොහෝම උසස් යෝනිසෝ මනසිකාරයක්. ධර්මයේ සඳහන් වෙනවා අට්ටික සංඥාව කියලා. අට්ටි යට්ටි කියලා මෙනෙහි කරනවා. ඒක අට්ටික සංඥාව. එතකොට තව කල් ගියොත් මේ ශරීරයේ හිස කියන කොටස ඒ ඇට කොටස වෙන් වෙනවා අත් වලින් වෙන් වෙනවා වැලමිටෙන් වෙන් වෙනවා ඇඟිලි පුරුක් ආදීන් වෙන් වෙනවා ඒ ඒ තැන් වලින් මේ ඇට කටු ටික වෙන් වෙන්න පටන් ගන්නවා එකට තිබ්බදී වෙන් වෙලා මේ මගේ ශරීරයත් මේ ස්වභාවයටපත් වෙනව නේද මම මේ දෙයින් මිදුනේ නෑ නේද කියලා කල්පනා කරන එක අරිටත් වඩා යෝනිසෝ මනසිකාරයක්. නිවැරදිව සිටීමක්. මෙහිම තව කාලයක් යනකොට මේ ශරීරයේ ඇටකටු සුදු පාට වෙන්න පටන් ගන්නවා. හරියට නිකන් හග්ගෙඩියේ පාට වගේ කියලා කියන්නේ. අපි කියන්නේ මොකද්ද මට වචන මතක් වෙන්නේ ඕෆ් වයිට් කියලා අපි කියන්නේ. මේක ඕෆ් වයිට් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ හග්ගෙඩිය පාට එතකොට ඒක අරිටත් වඩා යෝනිසෝ මනසිකාරය. දැන් ටිකෙන් ටික ගැඹුරකට යන්නේ. තවත් කාලයක් යනකොට මොකද වෙන්නේ? තැන් තැන් වල මේ ඇටකටු ගොඩ ගැහිලා අවුරුදු ගාණක් ගිහිල්ලා මේ ඇටකටු ටික ගොඩ ගෙහිච්ච ගතියක් පෙන්නුම් කරනවා තැනින් තැන හිස් කබල එක තැනක අතපය කෑලි ටික තව තැනක කකුල් කෑලි තව තැනක එක්කෝ සත්තු ඇදගෙන ගිහිල්ලා කොඳු වැට පෙළ තව තැනක යන ආදි වශයෙන් ඒ විසිරිච්ච ගතිය පෙන්නුම් කරන්න පටන් ගන්නවා. එහි මේ විසිරිච්ච ගතිය දිහා බලනකොට මගේ කයත් මෙසේ විසිරෙනවා නේද? පින්වත්නි මේ කය කොහොමද විසිරිලායි තියෙන්නේ ඔය ඇත්ත හිතන් හිටියට මේ කය ඒකරාශී වෙලා තියෙනවායි කියලා දැන් ඔය ඇත්ත හිතන් ඉන්නේ ඔය ඇත්තන්ගේ ශරීරය ඒකරාශී වෙලා තියෙන්නේ කියලා ඔය ඔය ඇත්තන්ගේ ශරීරයට වඩා බොහොම හයියයි නේද මේ මහ පොළොව වතුර ටිකක් වක් කරලා බලන්න මේ මහ පොළොවට බොහොම වේගයෙන් මේ පොළොවට උරා ගන්න හැටි එක් මෙහෙණින් වහන්සේ නමක් කකුල් දෙක හොයදුවා කුටියට යන්න කලින් වතුර ටික ගලාගෙන ගියා මිදුලට. මිදුලෙන් වතුර ටික මේ මහ පොළොවට උරා ගත්තා. එතෙන්දීම අරහත් ඵලය සාක්ෂාත් කළා කියලා පටාචාර කතාවේදී ඔයත් අහලා ඇති. මේ මහ පොළොව කියන්නේ හිල් ගොඩක් නං අපේ ශරීරය ගැන කවර කතාද. එතකොට මේ විසිරුණු දේ මෙනෙහි කිරීමත් අරිටත් වඩා ගැඹුරු වූ ස්වභාවයක් මාගේ මේ ශරීරේ විසිරෙනවා නේද මේ ස්වභාවයෙන් මම මිදුනේ නෑ නේද කියලා මෙනෙහි කරනවා කාලයක් යනකොට මේ ඇට කටු ටිකත් ටිකෙන් ටික ටිකෙන් ටික කුණු වෙන්නට පටන් ගන්නවා කුණු වෙලා කුඩු බවටපත් වෙන්න පටන් ගන්නවා හරියට අර හුණු බිත්ති වල ඒ මතු වෙලා තියෙන ඒ හුණු කට්ට පොඩි කළාම කුඩු කුඩු හැලෙනවා. අන්න ඒ වගේ මේ ඒ ඇටකටුත් කුඩු වෙන්නට පටන් ගන්නවා. මාගේ මේ ශරීරයත් මෙසේ සුණු බවට දුහුවිලි බවට පත් වෙන ස්වභාවයේ ඉක්මවලා නැහැ නේද? ඒ ස්වභාවයෙන් යුක්තයි නේද කියලා මෙනෙහි කරන එක ඒටත් වඩා යෝනිසෝ මනසිකාරයක්. දැන් ඔය ඇත්තන්ට මේ කියපු දේ මම මේ පාවිච්චි කළේ නව සීවති ටික වශයෙන් පිළිකුල් භාවනාවට දීලා තියෙන ඒ අංග මේ අංග කොටස් කොටස් කොටස් එක්ක එනකොට ඔය ඇත්තන්ට තේරෙන්න ඇති එන්න එන්න නුවණ වැඩෙන හැටි එන්න එන්න නුවණ වර්ධනය වෙන හැටි එන්න එන්න මේ සතිය සිහිය නුවණ සියුම් වෙන හැටි ඔය ඇත්තන්ට තේරෙන්න ඇති. ඊට පස්සේ මේ යෝනිසෝ මනසිකාරය කියන එක තවත් ක්‍රමයකින් අපි විස්තර කරගන්න බලමු. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන තවත් ක්‍රමයක්. පුනච්ච පරම් භික්කවේ භික්ඛු ඉමමේව කායං උද්දම් පාද තලා අදෝ කේස මත්තකා තච පරියන්තා නානප්පකාරස අසිච්චුනෝ පච්ච වෙක්කති කියලා බුදුරජාණන් වහන්සේ තවත් ක්‍රමයක් පෙන්නලා දීලා තියෙනවා. ඒ ක්‍රමෙත් අපි අරගෙන බලමු මේ යෝනිසෝ මානසිකාර්ය කියන එකට මානසිකාර්ය කියන එක තේරුම් ගන්න. මොකද මේ යෝනිසෝ මානසිකාර්ය කියන එක තරමත් දුරටවත් තේරුම් නොගෙන මේ සූත්‍රය කතා කරනවට වඩා හොඳයි කතා නොකර නිකන් ඉන්න එක. මොකද මේ සූත්‍රයේ ඒ තාක් ගැඹුරු හිඳයි මේ වටින් වටින් වටින් වටින් මේ පිටණිය සුද්ධ කර කර සුද්ධ කර කර එන්නේ. දැන් මේ කයේ මහණෙනි මන් නැවතද අනිකක් කියමි ඉම මේව කායන් උද්දම් පාද තලහ මේ ශරීරයේ මහණෙනි මේ කකුල් දෙකෙන් උඩ උද්දම් පාද තලහ අදෝ කේස මත්තකා කෙස් වලින් යට තච පරියන්තා හමින් ආවරණය වෙච්ච මේ ප්‍රදේශයේ තියෙන නානක් ප්‍රකාරස අසුචිනෝ පච්ච වෙක්කති නානක් ප්‍රකාර වූ අසූචීන් ප්‍රත්‍යවේක්ෂා කරන්නේය කියලා කියනවා. ඔය ඇත්ත අසූචී කියලා කියන්නේ එක දෙයකට. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් මේ කෙස් කියන්නේ අසූචි මේ ලොම් කියන්නේ අසූචි මේ කන කෑමෙන් මැවෙන අසූචියක් මේ කය මේ මුළු කයම අසූචි කියන ගණේට යන්නේ පින්වත් ඒකයි කියන්නේ නාන ප්‍රකාරස අසුචිනෝ පච්ච වෙක්කති විවිධාකාර වූ අසූචීන් ප්‍රත්‍යවේක්ෂා කොට බලන්නේය කියලා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටිමින්ජං වක්කං හදයන් යකනම් පිලෝමකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරී සම්පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ අස්සු වසා කේසා සිංහානිකා ලසිකා මුත්තම් මත්තකේ මත්ත ලුංගන්ති කියලා කොටස් 32ක් කෙස් ලොම්නිය දත් සම්මස්නහර ඇට ඇට මිදුළු නහර නහර ඇට මිදුළු ඒ මාංශ ලේ යනාදී ඒ නානක් ප්‍රකාර ඒ අසුචීන් පිළිකුළු දේ මෙනෙහි කරනවායි කියලා. දැන් සමහරුන්ට මෙහෙම කියනකොට මාත් එක්ක තරහ ඇති. ලස්සනට ඉන්න කැමති අය මේ කතන්දරේ කියනකොට මේ හාමුදුරුව මම මාව අසූචි ගොඩක් බවට පත් කළා නේද කියලා දැන් ওই මාගන්දිය වෛර බෙන්ද ඒකයි. මාගන්දී කියන්නේ බොහොම ලස්සන කෙල්ලෙක්. බුදුහාමුදුරුව කියන්නේ බොහොම ලස්සන කොල්ලෙක්. ඒත් බුදුහාමුදුරුව ලස්සන කොල්ලෙක් වුණාට ඒගොල්ලෝ දන්නේ නෑ මේ බුදු කෙනෙක් කියලා. අම්මයි තාත්තයි දෙන්න මොකද කළේ? මේ දුව කසාද බන්දලා දෙන්න එක්කගෙන ගිහී කාගාවද බුදුහාමුදුරුව ගාවට. බුදුහාමුදුරුව කිව්වා මේ ශරීරය මම වයින්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ. නාන ප්‍රකාර අසිච්චුනෝ පච්ච වෙක්කති. බුදුරජාන් වහන්සේට අරහන්තේ ඉර්ධිය තියෙනවා. බුදුරජාන් වහන්සේලාට පුළුවන් රහතන් වහන්සේලාට පුළුවන් ඒ සංඥාව නාන ප්‍රකාර විදිහට පෙරලන්න. මේ ශරීරයේ සියලුම කොටස් නුවණින් බැලුවොත් අසුචි කියන ගණයට යන්නේ. පිළිකුල් කියන ගණයට යන්නේ. කාට හරි මෙතන ඉන්න කිසිම කෙනෙකුට කියන්න පුළුවන් දෙයක එහෙම නෙමෙයි කියලා. ඒක එහෙම්මමයි. ඉතින් මේ කතාව මාගන්දිය තේරුම් ගත්තේ නැහැ. අම්මයි තාත්තා යනාගාමි වුණා. අර මනමාලි එමත් නැත්නම් අර ගෑනු ළමයා බුදුරජාන් වහන්සේකින් පලිගන්න වෛර බැඳා. මොකද හේතුව රූපයට තියෙන තෘෂ්ණාව මෙයා මට අගෞරව කළා. මට ලැජ්ජ කළා කියලා. අසූචියට අසූචි කියන්නේ නැතුව වෙන මොනවා කියන්නේ. කොහොම හරි මේක ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට මේ මුළු ලෝකේම සත්ත්ව ශරීරයක් विद्यमान වෙන්න බෑ. සත්ත්ව ශරීරයක් विद्यमान වෙන්න බෑ. ඇයි? කෙස් කියනකොට කෙස් ගෑනු පිරිමි නැහැ කෙස් වල. ලොම් කියනකොට ලොම් නහර කියනකොට නහර මේක ගෑනු නහර පිරිමි නහර කියලා එහෙම දෙයක් නෑ නහරවල නහර නම් නහරම තමයි ලේ නම් ලේ සරව නම් සරව මස් නම් මස් හම නම් හම මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කළොත් නුවණින් මෙනෙහි කළොත් මේ ලෝකේ මිනිස්සු කියලා જાතියක් නම් අපිට ඔය වැටෙන මිනිස්සු જાතියක් ඉතුරු වෙන්නේ ඉතුරු වෙන්නේ අමු මාමු මස් ගොඩක්. අසූචි ගොඩක්. තමනුත් එක්කම. එතකොට අනපු බත්කටත් කා ගන්න හිරිකිතයි. tamunge අතින් අනපු බත්කටත් කන්න හිරිකිත හිතෙනවා මේ තරම් පිළිකුල්ද මේක කියලා. කොහොම හරි එහෙම නුවණින් මෙනෙහි කරනවා. දැන් මේක පින්වත්නි සාවද්දේ නැහැ. නිර්වද්‍යයි. ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් සාවද්දේ නැහැ. නිර්වද්දේ මොකද මේක සත්‍යයක්. අසත්‍යයක් එහෙම නෙමෙයි. මේක හිතුවා කියලා දෝෂයක් එහෙම නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරනවා අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨා හෝති. මෙහිම භාවනා කරනකොට මේ කොටස් 32 පමණක් ඇත්තේය කියලා සතියක් පිටනවා. ගෑනු පිරිමි කතන්දර නෙමෙයි මිනිස්සු සත්තු කතන්දර නෙමෙයි කොටස් 32ක් පමණයි මේ ලෝකේ කවුරු කොතැන හිටියත් අපි අපේ අත ගින්නකින් පිච්චුනොත් අපි ගින්න හඳුනගත්තොත් කවුරු හරි කෙනෙක් කිව්වොත් ඇමරිකාවෙත් අන්න ලැබු ගින්නක් තියෙනවා ගින්නක් ඇවිල්නවා කියලා අපිට ආය අමුතුවෙන් සැක කරන්න ඕනද පින්වත්නි ඒ ගින්නේ ස්වභාවය ගැන ගින්න ගින්නමයි තමුන්ග තේරුම් ගත්තොත් මේ මුළු විශ්වයම තේරුම් ගත්ත වෙනවා ඒක ඔය ඇත්ත මතක තියාගන්න ඕන එතකොට මේක නිර්වද්‍යයි සාවද්ද නැහැ නිවැරදි මෙනෙහි කිරීමක් එතකොට අපි තවත් කොටසකට යම් කාල වේලාවත් වේගයෙන් ගෙවිගෙන යනවා. මේ ධාතු මනසිකාර කොටසට අදාළව කැලලට අපි යම් සාරිපුත්ත ස්වාමින් වහන්සේ මහා හත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරපු කොටසක් සේයතාපියාවසෝ කට්ටංච පටිච්ච වල්ලිංච පටිච්ච මත්තිකංච පටිච්ච තිනංච පටිච්ච ආකාසෝ පරිවාරතෝ ආගාරන්තේව සංකංගච්ඡති. ඒ කියන්නේ ආයුෂ්මතුනි භික්ෂුන් වහන්සේ ලී කෑලි හේතු කොටගෙන වැල් හේතු කොටගෙන මෙටි හේතු කොටගෙන තෘණ හේතු කොටගෙන යම් අයුරකින් මේ ආකාශයේ අහුරන ලද්දේ වේද ඒක ආගාරන්තේව සංකං ගච්ඡති ඒක නිවසය කියන ගණේත යනවා මේ නිවස කියලා කියන්නේ මෙන්න මෙහිම දෙයක් මේ අහස අහුරවාගෙන සිටින ගොඩ නැගිල්ලා සිමෙන්ති නිසා, ගල් නිසා, ලී උළු නිසා මේ ආකාශයේ එක්තරා ආයුරකින් පිරිවරනවා. ඇහිරෙනවා. ඉඩ ඇහිරෙනවා කියලා අපි කියන්නේ. ඒ විදිහට ආකාශයේ ඇහිරෙනවා. එතකොට ඒක යනවා ආගාරන්තේව සංකංගච්ඡති. ගියක් කියන සංඛ්‍යාවට යනවා කියලා. ඒව මේව කෝවාවුසෝ එසේම ආයෂ්මත් වරුනි අට්ඨින්ච පටිච්ච නහාරුංච පටිච්ච මන්සංච පටිච්ච චම්මංච පටිච්ච ආකාසෝ පරිවාරිතෝ කායන්තේව සංකං ගච්ඡති ඇට නිසා නහර වැල් නිසා මස් නිසා හම නිසා මේ ආකාශයේ එක්තරා ආයුරකින් ආවරණය වෙනවා. මේ ආකාශයේ වසා ගන්නවා. මේ ආකාශයේ වසා ගත්තායින් පස්සේ කායන්තේව රූපන්තේව සංකං ගච්ඡති. රූපයේ කියන සංඛ්‍යාවට යනවා. එතකොට මේක දැන් අර කලින් කියපු දේවල් වලටත් වඩා කලින් කියපු දේවල් වලටත් වඩා බොහොම ගැඹුරු ප්‍රත්‍යවේක්ෂාවක් එහෙමත් නැත්නම් තවත් විදිහකින් කියනවා නම් ගැඹුරු යෝනිසෝ මානසිකාර්යය. ඔයත්තන්ට ඒකිනුත් තේරුම් ගන්න පුළුවන් තවත් අපි මේ යෝනිසෝ මානසිකාර්යය ගැඹුරු වුණා නේද? තව ටිකක් ගැඹුරට හිතන්න ඇත්ත හිතන්න පුරුදු වුණා නේද කියන එක ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට තවත් උපමාවක් අරගත්තොත් දැන් ඔය සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා යතහ ඨිතං යතහ පනිහිතං ධාතුසෝ පච්ච වෙක්කති මේ කය යම්සේ සිටීද මේ කය යම්සේ පවතීද මේ දේ ධාතුන් වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. මේ අහසේ ආවරණය කරගන්න තියෙන දේවල් දැන් කෙස්ලොම් නිය දසම්මස් කියලා නෙමෙයි දැන් බලන්නේ. දැන් බලන්නේ ධාතු විදිහට. පටවි ධාතුව කියලා කියන්නේ පින්වත්නි අපි බලමු දැන් බුදුරන් වහන්සේ දේශනා කරනවා අත්තිමස්මින් කායේ පඨවි ධාතු මේ කයේ පඨවි ධාතුව ඇත. ආපෝ ධාතු මේ ශරීරේ ආපෝ ධාතුන් ඇත. වායෝ ධාතු මේ ශරීරේ වායෝ ධාතුව ඇත. තේජෝ ධාතුවති මේ ශරීරේ තේජෝ ධාතුව තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා හරියට ගෝඝාතකෝ වාගෝඝාස්තක අන්තේ වාසිකෝ වා යනාදී වශයෙන් මේ දක්ෂ හරක් මරණ මිනිසෙක් ඒ වැස්සියක්ව කෑලි කෑලි වලට වෙන් කරනවා වාගේ කෑලි කෑලි වලට වෙන් කරලා හතරමං හන්දියක මස් විකුණනවා වගේ මේක පතුරු ගහලා බලන්නටේ කියලා ඒකට විපස්සනා කියලා කියනවා. විවිධානුපස්සනා කියන්නේ විපස්සනාවට මේකට තියෙන මල්ල ලිහලා විසිරවල බලනවා. මේ ඒකරාශී වෙන්න වෙන්න තමයි මේ සක්කාය දිට්ඨිය වර්ධනය වෙන්නේ. සක්කාය දිට්ඨියට පින් සිද්ධ වෙන්නේ ආත්ම දෘෂ්ටිය හටගන්නේ. ඒ තේරුණුත් මේ වායේ තියෙනවා. ඒ වගේම මේ පටවි ධාතු කියනකොට පින්වත්නි දැන් මේ ධාතු විදිහට ප්‍රතිවීක්ෂා කරනකොට ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් මේ ශරීරයේ තියෙන ධාතුන් පමණයි කියලා. ඒකත් එතකොට ඒකත් යෝනිසෝ මානසිකාර්යය. එතකොට ඒ ධාතුත් තවත් ගැඹුරින් බලන්නට පුළුවන්. මෙන්න මේ කොටස වැඩිපුර සාකච්ඡා වෙනවා අඩුයි. මේ කොටස විස්තර කර කෙටියෙන් විස්තර කරලා අපි ධර්ම දේශනාව අවසන් කර ගන්නට බලමු. පඨවි ධාතු කියලා කියන්නේ පින්වත්නි පඨවි ධාතුවට මිසක් වෙන දෙයකට නෙමෙයි. ධාතු කියන වචනේ ස්වභාවය ධාතු කියන වචනේ තේරුම තමයි මූල ස්වභාවය කියන එක. ධාතුවක තියෙන මූල ස්වභාවයක්. ඔන්න ඔය මූල ස්වභාවය අඳුනගන්න බැරි වෙච්ච හින්දා තමයි මේ දුක්ඛ සත්‍යයට අයිති මේ රූපස්කන්ධය ප්‍රකට වෙන්නේ නැත්තේ. හොඳට කල්පනා කරලා බලන්න මේ පඤ්ඤප්ති ආදී අයින් කරලා බලන්න කියන්නේ ඒකයි. කලින් පොයේ දවසේ අපි පවත්වපු ධර්මදේශනා සම්බන්ධයෙන් යෝගාවචර භික්ෂුන් වහන්සේලාට යම් යම් ගැටලු ඇති වෙලා තිබුණා. කෙසේ නමුත් මේ ධාතු කියලා කියන්නේ මූල ස්වභාවය. තද ගතියක් දැනෙනකොට මේක අතේ තද ගතිය, කටේ තද ගතිය, බඩේ තද ගතිය කියලා එකක් නැහැ පටවි ධාතුවට. අතපය කට බඩවල් නැහැ පටවි ධාතුවට. පටවි ධාතුව පටවි ධාතුවයි. හොඳට මතක තබා ගන්න. අන්න එතකොටයි මේ ආර්ය වූ දුක්ඛ ස්කන්ධේ ටිකෙන් ටික මතුවෙන්න පටන් ගන්න. එතකොට ඒක සත්‍යයක් නෙමෙයි පුද්ගලයෙක් නෙවෙයි මේ අනිත්‍ය යනාදී වශයෙන් දේවල් මතුර මතුර ඉන්නවත් හොයන්නවත් ඕනේ නැහැ. tamunටත් අයිති නැති මේක ලෝකයේ තියෙන කොටසක්. රූප කොටසක් ඒක එහි පාඩුවේ පැත්තක තිබිච්චාවයි. පටවි ධාතු. ආපෝ ධාතුව කියලා කියන්නේ ආපෝ ධාතුවට මිසක් ලේ හොඩු සෙම මල මුත්‍රා ආදී නෙමෙයි. ඒ ආපෝ ධාතුව කියන්නේ දාඩිය වතුර එහෙම නෙමෙයි. ආපෝ ධාතුව කියන්නේ ආපෝ ධාතුවට යම්කිසි ඇලෙන බැඳ ගන්න ස්වභාවයක්. ওই විදිහට වායෝ ධාතුව එක්තරා සෙලවෙන ස්වභාවයක්. තේජෝ ධාතුව සීතුෂ්ණාදී ප්‍රකට වෙනවා. මේ කියපු විදිහට හිත පවත්වනවා නම් මේ යෝනිසෝ මනසිකාරය අරිටත් වඩා බොහෝම ගැඹුරුයි. එතකොට මේ ශරීරය tamunගෙහිම නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි අනුන්ගෙ වෙන්න නම් tamunගෙ වෙන්න එපාය එහෙනම් මේ රූපය tamunගෙත් නෙමෙයි අනුන්ගෙත් නෙමෙයි එහෙම හිතනවා නම් ඒක ඊටත් වඩා දියුණු යෝනිසෝ මනසිකාරයක් එතකොට මේ විදිහට පින්වත්නි ඔයත් අහලා ඇති අතීත අනාගත වර්තමාන හීන දුර ළඟ ආදී වශයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික මේ යෝනිසෝ මනසිකාරය ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට අරගෙන යන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ශේස්ත්‍ර ඔස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට අරගෙන යන්න පුළුවන් අපි ධර්ම දේශනාවට යොමු කරගත්ත කාලේ අවසානයේ මම හිතනවා අපිට අවස්ථාවක් ලැබුණොත් ලබන පොයේ දවසේ මේ සූත්‍රයේ ඊතර කොටස මේ පැහැදිලි කරගන්න ලැබෙවි කියලා. ඉතින් සීලු දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සීලු දිනාට තෙරුවන් සරණයි.